කියනවා අපි සාකච්ඡා විවෘත ධර්ම සාකච්ඡා බවට පත් කරගන්න බලාපොරොත්තු වෙන්නේ. සමහර විට මෙල්බන් කට්ටියත් අපි සම්බන්ධ වෙන්න ඉඩ තියෙනවා. ඉතින් ඒ කටයුතු එහෙම වෙද්දී අපි ආරාධනා කරමු 13 කුටියට සාකච්ඡාවේ ආරම්භය හටහන් කරමින් අතර නියමිත යෝගාවචර දිනචර්යාව සභාගත කරන්න කියලා.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 බණදහම් පුහුණුව සිරුළු පිළිදගුම් බවුන් නෑ නියත කිසෙහියේදී පිඩු සඳහා ගෙඩිය දෙවීමට පළමු පිරිසිදු පැනින් දෙවූ පාත්‍රය තවිකෙහිලා තැන් පට්කොට තැබිය යුතු. පිණ්ඩපාතය සඳහා ගෙඩිය හැඩ වූ කල තෙරුවන් පුදා පාසිවුරු දරා කමටහන් ගත් සිතින් નિયમિત තැනට මිනිත්තු 5ක් පමණ සුළු කාලයකින් පැමිණ අනෙක් පිරිසත් සමග කමටහන් මෙනෙහි කරමින්ම ගොස් අසුන්ගල අසලදී මෙත් කමටහනින් යුතුව පිඬු පිනිස හැසිර පිඬු පිළිගෙන පෙරලා එන කලද කමටහන් නොහැර ආයුතු බොජුන් හලවත් සපයා දියා වන්දනායෙන් පසු පැයක් පමණ පුරුදු බවුණියේදී පිරිවැහුම් පිරිවැස්සුම් නැතොත් ඉතුරු කාලයේද භාවනාව සඳහාම යෙදවිය යුතුය සවස පහට පමණ වත් පිළිවෙත් හියේදී සන්ධ්‍යා වන්දනාදිය නිමවා වැඩිමහලු ආදීන්ගේ සුවදුක් සොයා රිසිනම් ගිලන් පසට සාදා පිසුදු සිතින් සම්බන්ධ වෙනවද? එහෙමයි එහෙමයි සෝන. අපි පටන් අරගත්තා අද අපි යෝගාවචර දිනචරියාව කියවීමයි කරන්නේ. ඒකට අහුම්කන් දීමෙන් පටන් අරගන්න තෙරුවන් සරණයි. පමණ වත් පිළිවෙත්හිදී සංජා වන්දනාදිය නිමවා වැඩමහලු ආදීන්ගේ සුවද උත්සයාරිසි නම් ගිලන් පස කිසි සාදා පිරිසිදු සිතින් තමන් වසන කුටියට යා යුතු.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 අපි මේ සමන්පල සූත්‍ර මේකෙම කොටසක් කියවලා තියෙනවා. ආශ්‍රක්ෂය කියලා ඥානයයි. ඉවරයි සෝමනේ. ඉවරයි දැන් තියෙන්නේ අර රජු වෙනවා ඒ ටික. ඊට පස්සේ ඒ කියන්නේ සූත්‍රයේ ප්‍රධාන මේ සාරය ඉවරයි. එහෙම. ඊට පස්සේ ඒක කතා ඉවරනේ දා තීතරක් තියෙනවා. ඉරේ යරනවා, ඉරේ වැහෙනවා දැන්.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 දැන් මට තේරෙනවා. මම මත්තේ සංවරයේ පිණිස ඔබ වහන්සේගෙන් සමාවිල්ලනවා. දැන් මේ පරලා තියෙන බුදුහාමුදුරුවෝ නෙවෙයි. මරලා තියෙන අජාසත් රජු. ඒ බුදුරජාණන්සේගේ හොඳම ගෝලයා. උන්වහන්සේ වචනයක් කතා කරේ. නරුවේ තිරිසන් තාලෙට. ඊට පස්සේ දැන් ඇවිල්ලා ඔය රජු තමයි ඊගාවට ධම්ම සංගායනාව කරන්නේ පළවෙනි ධර්ම සංගායනාව සම්පූර්ණ රාජ්‍ය අනුග්‍රහයෙන්.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 දැන් තේරෙන්නේ ඒ තේරෙන වෙලාවේදීවත් තෝ ඵල නොදකින් කියන්න එපා. ඒ තමයි බුදුහාමුදුරුවෝ කියන්නේ. බුදුන්සේ කියන්නේ ආයති සංවරය කියලා. ආයති සංවරයේහි පිහිටලා වච්ඡං අච්ඡේතෝ දිස්වා වැරද්ද වැරද්ද වශයෙන් දකින්නවනේ ඔබ තමයි නිවන් දකින්නේ. මේ ආම්තුරනේ මේ රජුරන් නිවන් දකින්න බෑ. මොකද හේතුව රජුරු සමාව දෙන්නේ නැහැ. බුදුහාමුදුරුවෝ සමාව දෙනවා. බුදුන්සේ කට ඇරලා කියනොත් ඔගේ වැරද්ද මම බාර ගන්නවා. තුගේ පව් සමාව මම බාර ගන්නවා. ඒක පොඩි දෙයක් නෙවෙයි. සර්වචන් වහන්සේ නමක් අප්පා මරපෝ එහෙම නැත්නම් ආනන්තරී අකුසල කර්මයක් බාර ගන්න. යාට සමාව දෙන කතාව කියන්නේ ඔබේ වැරදි පාපච්චරිම බාර ගන්නවා. ඒක තමයි මනුස්සකමේ ඉහළම තැන. අපිට ඒක නැති නිසායි අපි Tamange වැරදි කවදාකවත් සමාවක් දෙන්නේ නැහැ. එහෙව් කෙනා කවදාකවත් අනුන්ගේ වැරදිට සමාවක් දෙන්නේ හරියට අපි අනුන්ගේ වැරද්දක් දකින්න පේන්න හදනදී සුද්ධවන්ත අත්තර අත්තර මේ දුදු අඳුරෙන් හදපු කෙනෙක් වගේ. ජම්බෝන දස්සයක් වගේ ඉඳගෙන අනුන්ට වැරදි කියනවා. කවදාකවත් තේරෙන්නේ නැහැ. ওই වැරද්ද මම කරලා තියෙනවා. ඒක තමයි මට ඔක වැරද්දක් වෙන්නේ. ඉතින් බුදුජානනාංශේ කවදාකවත් ඒ ආනන්තරිය අකුසල කර්මයට පවා ඒ හොඳයි ඒක ඉතින් පිළිගන්න කැමති නම් ඒ ඒ මනුස්සයත් පිළිගන්නේ ඔය පිළිගන්නේ මොනිච්චාවට නේ ඡන්දෙ ඉල්ලන්න නෙවෙයි. බොක්කෙම්මනේ. මෙච්චර දිග කතාවක් අහලා බුදුරජාණන්ස කියනවා මට මේ කිසිම අදාළතාවයක් නැහැ මේ අපමරුවයි කියලා කියන්නේ මේ වෙලාවේ. සීමා අදාළ කරන බොක්ක රත් වෙලා ඉනවා කබල රත් වෙලා තියෙන්නේ දැන්. ඒක උඩ ඉන්නේ කියන්නේත් බුදුහාමුදුරන්. මේ මල්ලිකා දේවිනාන්සේට හරි මෞබිසවට හරි කාටවත් නෙවෙයි.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 ඊට පස්සේ සදා කාලික පාය මේ මේ හතුරෙක් බාටපත් වෙනවා කෙලවරක්. ඒ වගේ මාසයට අනුකම්ප කරන්න යන්නත් හොඳයි. එතකොට විරුද්ධ පක්ෂයේ කට්ටිය කලබල වෙනවා. යාට සමාව දුන්නට ප්‍රශ්න නැහැ. එයා සමාව බිල්ලුවා සමාව දුන්නා සමාව දෙන්නේ මොකටද? ආයත සංවරේ පිහිටලා. ඒතර විරුද්ධ පක්ෂයත් බලා ගන්න මේ ආයි සංගරේ පිටනවාද කියලා එයත් බලා ගන්න ඕන ආයි සංගරේ පිටනවාද කියලා බුදුරජාණන් වහන්සේ දෙන්න ඕන ලෝකෙට සීල ශික්ෂා සමාධි ශික්ෂා ප්‍රඥා ශික්ෂා. එතනදී අනුකම්ප කරන්න යන්නත් එපා. තමා විල්ලන මනුස්සයට ඔටුර බලන්න යන්නත් එපා. මල් මාල බලන්න යන්නත් එපා. ස්තුති කරන්න යන්නත් එපා. ස්තුති කරන මේ මේ තාත්තමනම් මිනිස්සේ. හරියටම කියන්න ඕනේ දැලි පිහියෙන් කපල වගේ මේ මේ ආයත සංවරයට මේ සමාවද ආයත සංවරේ නාමය ඕක තමයි හොයන්න බැරි මොන જાතියකට ලෝකේ නැහැ. ඔක්කොම අපි මේ පොල් කෑල්ල කටේ තියාගෙන ඉන්නා වගේ වෛර හිතේ තියෙන. හැම ක්‍රියාවකම හැම වචනයකම හැම හිතවිල්ලකම මේක එළියට එනවා. ඒක ඒ මනුස්සයාට හොඳටම තේරෙනවා. එයාගේ පිට පිටේ වනේ තියෙන මීමනේ කතා කරනකොට යන්නේ ඒකේ. ඉතින් ඒක හිතනවා භාවනා කරන්න ඕන කියලා නෑ. ඒකට භාවනා කරන්න ඕනේ මිස කතා කරන්නේ අමනාපෙන්ද මනාපෙන්ද කියන එක gut feeling කියලා කියන්නේ.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 ඇන්සයිටි එක්සයිට්මන්ට් දෙකම එන්නේ ඒක පාට ඇඩ්‍රිනලින් එනවා. ඒක ඇඩ්‍රිනලින් ඩෝස් එකක් ඇගට එනවා. ආපු ගමන් එයා හැතිරෙන ස්වරූපේ එක්ක ගහන්න එක්ක පැනලා. තරහින්. එහෙ නැත්නම් බදාගන්න. ඒ ඒ කිමිකල් එක එකයි. ඒ කිමිකල් එක ආපුවාම මට පේන්නේ මෙයා හතුරෙක් නම් මම මෙයා ගහන්න කැත්ත ගන්නවා. එයා මිතුරෙක් නම් බදා ගන්න යනවා. ක්‍රියාවලියේ අපේ මේ අකල්පිත තියෙනවා. ඒක මෙහා මනසට තීන්දුව වෙන්න තේරෙන්න චිත්තක්ෂණයක්වත් නැහැ. යොන්සේ ඉන්න හදන්නේ මේ ආදරයටද නැද්ද කියලා. ඒ වෙලාවේ කර්මණ හිටියොත් ආදරය සහ තරහව නොපෙන්න මේ මනස ඩක්කාල වැටෙනවා. දන්න ගහනවා. ඇඩ්‍රිනලින් ඩෝස් එක ඇවිල්ලා. හැබැයි මුකුත් ක්‍රියාත්මක වෙලා නැහැ. කරවන්නේ දැන් මෙයා බලා ඉන්නවා මුවට ගහන්න එනවද? තිප වෙනද ගන්න එනවද? මුකුත් නැහැ දැපෙන වැඩේ. එතන තමයි තපස තියෙන්නේ. Taman ළඟ ඕ ගාලා මේ ඇඩ්‍රිනලින් ඩෝස් එක එනවා. Tamanට ෂුවර් නැහැ.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 ඉතින් ඒක තමයි බුදුරජාණන්සේ ගාව අසීමිතව තිබුණේ කාටෝක හතුරටයි මිතුරටයි ප්‍රතික්‍රියා නොකර සිටීම. මිතුරත් මේ දීලා තියෙන වචන හොඳට ගලපලා බලන්න උසාවියකට දාලා බුදුජානන්සේ ඒ ආයති සංවරයේ ස්තුති කරාට මෝඩේකට ගැළපෙන, බාලේකට ගැළපෙන, අකුසලයකට ගැළපෙන පියාමැරීමේ අකුසල කර්මය කරා. නමුත් මම මේ පාපොච්චාන්නේ බාර ගන්නවා. පුදුම මනසක් පුදුම මේ මේ සර්වඥතා ඥානය. ඒක ඉවසන්නේ බරපතල දැරීමකින්. මේ තාත්ත මරපු එකම අයලකට ඇවිල්ලා ආයත සංගරේ කතා කරනවා ඊට පස්සේ මේ වචන වලින් අපිත් අහනවා කවදාද අවුරුදු 2600 500කට පස්සේ ඒක බුදුරජාණන් වහන්සේ ගැන අපි මොකද හිතන්නේ? අපි මොකද්ද බිම්බිසාර රජු ගැන හිතන්නේ? අපි මොකද අජාසත්ව ගැන හිතන්නේ. මොකද්ද අපි ගත යුතු ආදර්ශය? ඉතින් ලොකු සංසය ඉන්නකොට කියනවා අපි කරුණේ දේ ජයපරාජය නෙවෙයි තියෙන්නේ මරණයට පස්සේ ඉතුරු කරන්න ආදර්ශය මොකද්ද කියලා පොඩ්ඩක් බලලා කල්පනා කරන්න. අපිට ඒක තියා ඒ මොහොතේ ඒ මනුස්සයා ටැකල් කරගන්නවා කියන්නේ. පස්සට එන දේ කෝක වෙතත් ඊට පස්සේ අපි ආපාරේ පැතිරේ ගන්ධස්තරේ පැතිරේ ගන්ධස්තරේ පැතිරේ ගන්ධස්තරේ. ගිය පාරේ උරුලෑව ගියා වගේ ප්‍රතික්‍රියා ඕජාවම විතරමයි තියෙන්නේ. අරක හොඳයි මේක නරකයි මේක යාළුවා මේක තරහා ඉතින් යන යන තැන ගන්ධත්තාරය. ඒ ගන්ධත්තාරය අඩු වෙනවා නම් අපිට තේරෙනවා නම් මේකෙන් ඇති වැඩක් නැහැ මේ පරිසර දූෂණයක් වෙනවා, චිත්ත දූෂණයක් වෙනවා, වචන දූෂණය වෙනවා. ක්‍රියා දූෂණය වෙන කියලා එහෙනම් ඉවසිල්ලෙන් ඒ අඩුවෙන් මගට කටයුතු කරනවා. ඒත් බැනුම් අහන්නේ. අපි මේ සමාව ඉල්ලගෙන යටහත් පහත්ව බය බොයි කියන ගියත් මිනිස්සු ගහන ගහිල්ල ගන්නවා. ඒ අර පරණ කරුණ. ඒක වැඩියෙන් එන්න පටන් ගන්නවා. කියනවා මේ අවසාන පස්චිම භවිකයයි.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 හරි ලාභයට ගන්නවා ඒක. ලෙඩ වෙලා මරල මලමිනිය වගේ ඉන්නවා. ඒක සාමාන්‍ය ජීවිතේ නම් මුස්පින්තුවක්. නමුත් මේ නරක වැඩ කරන වෙලාවේ මලමිනියක් කියලා බේරෙන එකත් හොඳයි. අපි ඇත්ත එක තමයි හොඳම දේ. කුරුළු ගොමින් පඩිතුම ඇත් දෙක අරලා වැලි කියලා පිස්සලු මේක. මහමෙ උනාවේ භික්ෂුවක් භික්ෂුණියක් ප්‍රදාන කාමර රමණී කරනවා දැකලා මට මේව දකින්න නැති කොහොඳයි කියලා මේ බෝධි මඩමුලට ගිහිල්ලා වැලිය හොරක් කරන්න ඇත් දෙක අඳ කරගත්තා. දකින්න එක කැමති නෑ. භික්ෂුවක් භික්ෂුවක් බදාගෙන අබිරමණය කරනවා. මහමෙවුනාව ඇතුලේ. ඉතින් හිටපු හොඳම ගුරු පණිතුමා.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 ඒක මේ අවාචයට ගන්න මේක ප්‍රයෝජනෙට ගන්න මට එදා මෙහෙම වෙනකොට මට මොකද වුනේ? ඒකම තමයි ඒ පාටිගේ අනිත් පැත්තේ මනුස්සය. ඒක තමයි අනුමාන ඥානේ අනුමාන සූත්‍රයේ සඳහන් කරලා තියෙන්නේ. ආයේ මේ අභිඥා ඥාන ඕනේ නෑ. එයාට තියෙන්නේ මගේ මනසමයි. කයින් වෙන් වුණාට එකම මනසයි. ආන්න එක තේරුම් ගත්තට පස්සේ තේරෙනවා අපි මේ කතා කරන්න ඉගෙන ගන්නේ මගේ මනස නෙවෙයි මානව මනස. ඒක සඳහා ආයති සංවරය කියලා කියන්නේ නිවන වගේ. ඕන කෙරෙකුගේ වැරද්දකට පිළිගන්න කැමති නම් බය කරවන්නත් එපා. පිටිකටින් කියලා දන ගස්සන්නත් එපා. ඒක හරි භයානකයි. වෙයි පිළි සමාව ඉල්ලනවනම් නුදුන්නොත් ඒකට ඒක පිළියම් කරන්න බැරි වැරද්දක් එතන සිද්ධ වෙනවා. දෙන්න බැරි සංඥා අනුසය නිසා. දේවල් නිසා නෙවෙයි. දේවල් වල සංඥාව සංඥාවෙත් මණ්ඩීචුටලා තිනවා. ඒ මණ්ඩියෙන් තමයි අපි අනුන්දියා බලන්නේ. ඉතින් ඒ බලන බැල්මෙන් මේ ආපේ දිහා බලන. අපිට බලන්න පුළුවන් නම් අලුතෙන්ම දැකපු දෙයක් වගේ. අලුතෙන්ම හම්බෙච්ච වෙලාවක වගේ. මට හොඳට මතකයි ලොකු සංසෙත් එක්ක ඉන්නකොට උපස්ථාන කරන වෙලාවේ මම ආසයි ළඟ වෙලා ඉන්නේ. යනකොට යාළුවෙක් වගේ මං යන්නේ මොන හරි විහිළුවක් කරලා මොන හරි කරලා අනිත් දවසේ එනකොට ආයෙ සරයක් බයක් ඇති වෙනවා ආයෙත් ගෞරව සම්ප්‍රිත බයක් කරනවා පත්ක දෙයලා වඳිනකොට තියෙන්නේ ඉතින් අනේ මට මේ වගේ දෙයක් දකින්නවත් හම්බුණානේ කියලා එනවා. ටික වෙලාවක් ඉන්නකොට ආයෙත් ලොකු සංජය මොකක් හරි විහිළුවක් කරනවා මාත් විහිළුවක් කරනවා යනකොට යන්නේ නිකන්. කොහොම එකයිනේ කියන සයිස් එකේ. ආපහු දවසේ ආපහු වෙනකොට එන්නේ <clears throat> අර ගෞරව සම්ප්‍රිත බය ඇති. ඒක මං හිතුවා ලොකු සංජය උපයෝප එකක් කියලා. ඒක පේන දේ හැබැයි අනික් කට්ටිය මං දැක්ක ලොකු සංජය ළඟට ආවට මං විතර යාළු වෙන්නේ. අර ගැප් එක හේම තියාගෙන යනවා. මට ඒක බෑ මම ගියාම පණ්ඩිස්වාංශ එක්කත් මට ඉන්න බෑ මම ගිහින් ඉතින් බොහොම කවුරුවෙ වඳිනවා නැදලා දෙකක් තුනක් විහිළු කරලා ඊපස්සේ පණ්ඩිස්වාංශය පැංගිරි විසිනවා මූණෙන් කියා ගන්න දෙයක්වත් නෑ ඒ විහිළුවක් කරනවාමයි හැබැයි උනාට අනිත් දවසේ යනකොට මම හිතනවා ඒක මේ ඒක හැල්වට වෙයි කියලා එහෙම හැල්වෙන්නේ නෑ එහෙම හැල්වෙන්න ඕනෙත් නෑ ඉතින් ඒ වගේ තමයි සරුවචනසලන්ට යනකොට සරුවචනසේ හැම විත්තේ පැත්තෙම අපිට කරරක් දාගන්න අපි දැනගන්න ඕනේ ඒ දුරස්ත භාවයේ තියාගෙන කටයුතු කරන්න ඒක මේ ආයිති සංවරයේදී අපිට එහෙම දෙයක් කියන්න කෙනෙක් ඉන්නේ එක අපේ අතින් වෙච්ච වැරද්දක් කියන්න කෙනෙක් ඉන්නේ එක.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 ඒ නමුත් අරයට ඒක මම දන්නේ නැහැ මම කියන්නේ කොහොමද පරිවර්තන කරපේ කරන්න නිග්‍රහ වෙන්න ඉඩ තියෙනවා. එයා එක වාක්‍යයකින් ලියලා තියෙනවා අර පරිණාමයේ තුන් සැටියට නගින හැටි දැකලා නැහැ. ඒ තේරෙන්නෙත් නැහැ. ඒ පැත්තෙන් බැලුවේ නැත්නම් මජ්ක්‍ධිම නිකාය දෙක සුවපත් වේවා.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 ඉතින් රාහුලේනි තෙපි පිරික්සන්නා වූ මෙසේ දන්නෝද? මම කයින් ආම කර්මයක් කරන කැමැත්තෙන්ද මාගේ මේ කාය කර්මයේ තමාට දුක් වෙනස පාත්නේ පරාට දුක් වෙනස පාත්නේ දෙදෙනා දුක් වෙනස පාත්නේ මේ කාය කර්මයේ අකුසලයේ දුක් වඩන්නේ දුක් විපාක රාහුලේනි තොපිචි මෙබඳු කාය කර්ම මෙබඳු කර්මයේ එකත් නෙන්නකොට යුතුය.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 ඔබ දන්නවනම් ඒක හොඳ නෑ කියලා කරන්න එපා. ඉතල කියන ඔබ කරන්නේ නෑනේ. කරන්න එපා. ඊට පස්සේ කියනවා මේක තමයි මට මතක් කරලා දෙන්න ඕනේ. රාහුලෙනි තොප කයින් කර්ම කොටද තොපගේම කාය කර්ම පිරික්ෂේ යුතුය කරලා ඉවර වෙලා. මේක මම හිතන්නේ ඒකයි ඇත්තේ. තොපචිම කර්ම පිරික්ෂේ යුතුය කරන කැමැත්තෝ විසඳාලි. කරන්න ඉස්සරලා පිරික්සන්න කියනවා. කරනකොට පිරික්සන්න කියනවා. මම දන්නවා වැරදි. ඒ වුණා සමාජයට මට කරන්න වෙනවා. එහෙම නැත්නම් වැරදි නිසා නතර වෙනවා. දැන් මේ කියන්නේ ඉසලා කියන්නේ කරන්න කැමැති වූ. දෙකේදී කියන්නේ කරන්න ඕන විශ්ේ. මම මේ වැඩේ කරනවා. කරනකොටම ඒක මේ වැඩේ යනවා. මම දන්නවා මේක මට දුක් පිණිස පිටනවා අනුන්ට දුක් පිණිස පිටනවා දෙපිස් දුක් පිණිස පිටනවා. කරන්න එපා එක ශික්ෂණය. කරද්දි ඊට පස්සේ කියනවා තොපේ තොපි කයින් කර්මයේ කොටද? තොපගේ එම කාය කර්මය පිරික්ෂිය යුතුයි. දැන් වැඩි කරලා ඉවරයි. මම යම් කර්මයක් කයින් කෙලෙම්ද මගේ මේ කාය කර්මය තමාට දුක් පිණිස පවතී. පරහට දුක් පිණිසද පවතී. දේශනාට දුක් පිණිස පවතී. දැන් වැරද්දක් කළා. මේ කාය කර්මයේ අකුසලය. දුක් වඩන්නේ. දුක් විපාක ඇත්තේයි රාහුනි. ඉදින් තොපි තෙපි පිරික්සන්නහු මෙසේ දන්නහු නම් මම කයින් යම් කර්මයක් කළේ නම් මාගේ මේ කාය කර්මය තමාට දුක් පිණිසද පවති පරහට දුක් පිණිසද පවති දෙදෙනාට දුක් පිණිසද පවති මේ කාය කර්මයේ අකුසලී දුක් කඩන දුක් ප්‍රක ඇත්තයි රාහණි තොප විසින් මෙබඳු කාය කර්මයේ සාස්ෘන් කෙරෙහි හෝ නුනති සබ්‍රම් කෙරෙහි හෝ දේශීති නරද්දුවාට පස්සේ බුදුහාමුදුරු ගාට ගිහිල්ලා කියන්නේ නැත්තම් සමගිය භ්‍රමචර්ය වඩන දැන් උපසම්පදා භික්ෂුවක් උපසම්පදා භික්ෂුවක් කන ගිහිල්ලා ආපත්‍ති දේශනා කරන්න කියලා විවරණය කළ යුතුයි දේශීය යුතුය විවරණය කළ යුතුය හෙලිකල යුතුය දේශනා කොට විවරණ කොට හෙලිකොට ආචේ සංගරට පැමිණිය යුතුය මේක තියෙන්නේ පාලියේ තියෙන අපේ හොය හොය ඉන්න වචන හතර ඔබ විය ඒවන්තේ කාය කර්ම සත්තරිවා විඤ්ඤු සක්ප්‍රකෝචාරිසු දේශේතබ්බං විවරතබ්බං උත්තානිතබ්බං දේශේත්වා විවරිත්වා උත්තානිකත්වා ආයති සංවරං ආපජ්ජති. මේක විනය තියෙනවා සරති විවරති උත්තානි කරෝති දේශේති. ඒ කරපු වැරද්ද සිහි කරන්න. මම වැරද්ද කළා. ඒ වැරද්ද නිසා අපි දෙන්න අතර ගනුදෙනුවක් ගියේ මට දුක් පිණිස පිටිනවා යාර දුක් පිණිසනවා දෙන්නා දුක් පිණිස ඉන්නවා දැන් මම දන එක සිහි කරන්නයි කියලා තියෙනවා ඒක විනය පොතේ තියෙන එක මේකේ සරත කියන වචන නෑ ඊට පස්සේ ඒක විවරති වසන් දෙපයි කියලා තියෙනවා වැරද්ද වහන්න එපා විවරණේ කරන්න උත්හානි කරතු කියන්නේ හුවා දක්වන්නේ කියලා. මේ වැරද්ද කරනකොටත් මට තේරුණා. අන්පාර්ශයට දුක මටත් දුක දෙදෙනාට දුක. ඒක උත්හානි කරනවා කියන එක තමයි මම හිතනවා විපස්සනා කියන්නේ සුද්ධ වචනේ. කරපු වැරද්ද ඉස්මතු කරනවා මේ කක්ක කරලා ගාගන්න එක නෙවෙයි. වසංගන්න එපා විවරණය කරන්න උත්හානි කරොති දේශේති ඊට පස්සේ ගිහිල්ලා සම්බ්‍රහ්මචාරි කෙනෙක් වැරද්ද වෙච්ච එක නම වෙන්න බෑ. වෙන්න ඕනෙත් නෑ. තව කායි ළඟට ගිහිල්ලා මම මෙන්න මේ වැරද්දක් වුණා. මම මේ ශාසනික ගෞරවේ සාමේ නාමේ මම දේශනා කරනවා කියලා දේශනා කරුවට පස්සේ දේශීත්ව උත්තානිකත්ව ආයතින් සංගරං ආපජ්ජතබ්බං මත්තට මෙවන වෙන්න මේක කරනකොට හිත හිතේ වදිනවලු ඒක මම මේ කරලා දේශනා කරනවා දැන් ඒක හරි අමාරුයි කරන්න ඒ කරනකොට ආයති සංවරයේ පිණිස ආය මැත්තේ මේ වගේ පටලවිලි හදාගන්න නැති වෙන්න ආයති සංවරයට ආපජ්ජති සචේපන රාහුලත්වම් පච්චවික්කමානෝ ඒවම් පජානී යාසි යංකෝ අහං ඉදං කායන කම්මං අකාශයෙන් ඉදං කාය කම්මං නේවත්ත නේවත්ත ව්‍යාබාධාය සංවත්තති න පරවයාබාධාය සංවත්තති න උභය ව්‍යාබාධාය සංවත්තති කුසලං ඉදං කාය කම්මං සුකු සුකුන්ද්‍රයන් සුඛ විපාකන්ති තේනේව තං රාහුල පීති පාමොජ්ජන විහෙරයාසි අහෝරත්තාණු සික්කී කුසලාණු ධම්මේසු යම් කර්මයක් කරලා අනේ මට ඒක ආබාධයෙන් පිහිටියේ නෑ අනික් කෙනාගේ ආබාධයෙන් පිහිටින්නේ නෑ දෙන්නගේ ආබාධ පිණිස හිතේ නැත්තම් ඒක සුඛ විපාකයක් ගෙන දුනා නම් ඒකට ප්‍රීතිමත් වෙන්නේ කියලා. ප්‍රමෝදය ඇති කරන්නයි කියලා කියනවා. අහෝරත්තානුසික්ඛී දිවා රාත්‍රී දෙකේමම හික්මුණා කියලා සතුටු වෙන්න වෙනවා. ඒ නිසා මොනවත් නොකරනින් මනසට හැමදාම ප්‍රීති ප්‍රමෝද තියෙනවා.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 ඒ නිසා භාවනා කරන වෙලාවේදී මේ නැවතිල්ල වැඩ කිරීම හරහා නොකිරීම හරහා සියලු පව් නොවේ කිරීම හරහා ඒ ප්‍රීතිය උපය ගන්න ආයත සංවරේ පිටට දන්නේ නැත්නම් ඒක න දේවල් කරන්න හදනවා. මේ ලෝකේ මොනම දෙයක්වත් නැහැ බාධාවකින් කරදරයකින් නැතුව කරන්න. කට්ටිය දාගෙන තියෙනවා පිංකම් කියලා જાතියක්. කරලා බලන්න ඔය පින්කම් නොකරන මිනිස්සු බොහෝම දියුණු වෙනවා පින්කම් කරන මිනිස්සුන්ට වැඩි. පින්කම් කරන මිනිස්සු හැමදාම රණ්ඩු. පින්කමේ තාරාතිරම් වෙනවා. එයා මන්ට මේ විදිහට සපෝට් කරේ නැහැ. මං එයාට මෙහෙම සපෝට් කරේ නැහැ.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 ඕගොල්ලෝ කරගන්න ඕන දේ කරගන්න. මේ හම්බ වෙච්ච වෙලාවේ තමන්ගේ විවේකේ හිටියා නම් ඔය පින්කම් පැත්තක තියලා ඔයිට වැඩි හොඳ පින්කමක් සිද්ධ වෙනවා ඒක නිසා මේ ආයත සංගරේ පිණිස උත්තානික විවෘති දේශේති විවෘති උත්තානික උත්තානිකාතබ්බා ඒ කතාව දන්න කාලේ තමයි සාසනයක් තියෙන කාලේ කියන්නේ අපිට හෙලි කරන්න පුළුවන් කාට හරි අපිට ගිහිල්ලා පාප දේශනාවක් කරන්න පුළුවන් ආපත්‍ය දේශනාව කෙරුවාට පස්සේ වෙනදාට අපි ලැජ්ජ වෙනවනේ වෙච්ච අකුසල කර්මයට ඒක තමයි පුත්තජනේ වැඩි අකුසල කර්ම නෙවෙයි පව් පය ගෙනියන්නේ ඒක නැවත නැවත සිහි කර කර සංඥා අනුසය තියෙනවා.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 හැබැයි ඒකත් අන්තිමට ඇණයක් වෙනවා. මොනක්වත් අනුසය නැති වෙච්ච දවසේ ඒසේවන්තෝ දුක්ඛස ඒසේවන්තෝ රාගානුසයන් දෝසානුසයන් විඥානුසයන් පටිඝානුසයන් අනුසය හතම කියලා තියෙනවා කරපු දේ ගැන පශ්චාත්තාප නොවන මනුස්සයට මොනම අනුසය ධර්මයක්වත් හිතෙන්නේ නැහැ. ඉතින් මේ මෙතන බුදුසසුන කියන්නේ ඔබට මම සමාව දෙනවා. සමාව දෙනවා කියන එක කියන්නේත් නෑ. පුයි පාපොච්චාරනේ මේ මේ පාප දේශනා මම බාර ගන්නවා. අපිට පුළුවන් ද ගිහිල්ලා අම්මා මරපු එකක් ඇවිල්ලා කිව්වොත් එහෙම මේමයි ස්වාමීන් වහන්සේ මෙහෙමයි මේමයි අම්මා මැරුවා මම මේ පව් සමාව අහගෙන ඉන්න කියලා. අපිට ගන්න බෑ අපිට කොහොමඩක්වත් ද්වේෂය පහළ වෙනවා. නැත්නම් බනින්නේ ගේ අම්මට කියලා ඌට බයි. ඉතින් පුළුවන්ද ඒක දරාගෙන ඉන්න. සාර මොග්ගලණ සංශය තමයි තාත්තා දෙන්නම් මරලා දිනවා. ඇඟ නිල් පාට වෙලා තින්නේ ඒකලු. හිතන්නේ අග්‍රශාවක ඉදපල පිළිබඳව පළවෙනි තැන ලබන කෙනා ගෑණිගේ පහට කැලේට අරගෙන ගිහිල්ලා අන්ධ වෙච්ච දෙන්න මරලා දාලා. ඉතින් ඒ මිනිස්සු කවදාකවත් හිතන්නේ පුතා මරන්න ගෙනියනවායි කියලා හෝ මැරුවයි කියලා. ඉතින් ඒක නිකන් බලනකොට හිතෙන්නම් හිතා ගන්න බැරි දෙයක් කියලා. නමුත් ඒක ඉච්චර අන්තිගේ මුගලන් ස්වාමීන් වහන්සේ මේ ප්‍රධාන අග්‍රශාගුණත් හොරු ඇවිල්ලා තුන් සැරයක් පැනලා ගියට පස්සේ ඇට හාල්ලට වෙනකන් තලලා තියෙනවා. ඇට හාල්ලට වෙනකන් තලලා තියෙනවා. ඒ තියෙද්දි උන්වහන්සේ ආයුර්ජී නැගිටලා ගිහිල්ලා බුදුන්සේ වන්දනා කළා තමයි පිරුණම් පෑවේ. හිතන්න ඒ වගේ අග්‍ර ශ්‍රාවක ස්වාමීන් වහන්සේනමක් 60 60 හාල්ලට වෙනකන් තලන්න හොරේකට හිතන්න පුළුවන් කියලා අපි නම් හිතන්නේ මේ ළඟට එනකොට එන්න බැරි මට හිතෙන්නේ භාවනා කරනකොට මම අදිෂ්ඨාන කරොත් මధుරු එන්න ඕනේ නැහැ කියලා මට ඒ දවස්වල හිතෙනවා. මధుරවට කර දැනෙන්න ඕනේ මගේ. අනේ උන් ගානක් නැහැ විල්ල කොහරි කාලා ගියාට පස්සේ ඌට තේරෙන්නේ මේ භාවනා කරන එකේද අරකෙද්ද ඌරෙද්ද කියලා ඌට තේරුමක් නැහැ. අපිට හිතෙන්නේ මේ මට වෙලාවට නිසා නිකන් ටක් ගාලා මෙහෙන් ඉලෙක්ට්‍රෝන එකක් ගිහලා අරු පිපුරලා විනාශ වෙනවා මේ භාවනා කරන මගෙන් පිටත් වෙන කදම්බ වලින් මතුරු යන්නෝ මැස්සෝ හු කියලා යන්නෝ. එහෙම තමයි හිතන්නේ. මේ යන්තම් භාවනා කරන්න පටන් ගත්ත කෙනා. දැන් මුගලන් ස්වාමීන් වහන්සේ අග්‍ර ශ්‍රාවක වෙලත් හොරු දෙදරයක් මැල්ලා ගිහිල්ලා. තුන්වෙනි සැරේත් වට කරලා බලන්න පේනවා කොහොම කරුවත් ගුටි ගන්න තියෙනවා. ඒ මොකද ගිය ආත්මේ ඒ කතාවම කැතයි. මම මේ තාත්තේ මරලා. ඔක්කොම ඇට කුඩු වෙනකන් නිල් වෙනකන් තලලා. ඉවරනාට පස්සේ ආයුර්ති බලෙන් ආය ඇඟ හදාගෙන කොච්චර ඇඟ රිදෙනවද කියලා හිතන්න. අයි කියලා වැඩක් නැහැ නේ. ඒත් ශ්‍රලඟට ගිහිල්ලා අවසර අරගන්න මට පිරිමම් බණ්ඩ අවසරයි. ඉතින් අපි හිතන්නේ නැහැ කවදාකවත් මේ අජාසත් රජුගේ ආත්මරූපයක පැත්තක තියන්න. මේ මුගලන් සාංශ වගේ කෙනෙක් පෙර ආත්මිකවත් පාරමිතා පුරන කාලයක අම්මයි තාත්තයි මරුවයි කිය. ඒ අකුසල කර්මයේ අවසාන භවයේ මෙච්චර දුකකටපත් වෙනවා කිය. ඉතින් අපි සංඝයා මොන තරම් ආඩම්බරෙදි ජීවත් වෙන බෑනේ අපිට මේක ලැබෙන්න ඕනේ අරක ලැබෙන්න ඕනේ අනම්මනම් කිය.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 නැවත Taman හිටපු අරමුණට ගන්න පුළුවන් නම් හිත අරගෙන හිරපමත් බෙදලා කරගෙන යන්න පුළුවන් නම් හිත පිට යෑමේ අකුසලේ වෙන්න තිබුණ අකුසල ඔක්කොම අහෝසි වෙනවා. ඒකල මේ තමයි පව් අහෝසි කිරීමේ ක්‍රමය. අපිට අහෝසි කරන්න බැරි පිට යෑමේ අකුසලේ සංඥා අනුසය අපි අතාරින්න කැමති තමාව දෙන්න කැමති අපි දැන් කොච්චර කෙරුවක්වත් හිත පිට යෑමේ මොකක් හරි අකුසලයක් වෙනවා ඇති.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 එහෙම නැතුව ප්‍රඥා භාවනා මේ අරමුණේම පුළුවන් තරම් මූල කර්මස්ථාමේ ඉන්නකොට සමාධි භාවනා වැඩ, චිත්ත භාවනා වැඩ, ප්‍රඥා භාවනා වැඩෙන්නේ. ප්‍රඥා භාවනා වැඩෙන්නේ අත්තරද්දෙම. ඒ නිසා ඒ සිදුවෙන අතරදී ඒ ඒ වෙලාවේ ප්‍රඥාවෙන් සලකා බැලීමට පච්චවේක්කණේ කියලා කියනවා. ඒක තමයි බුදුජානනාංශයේ කියන්නේ කණ්ණාඩියකින් කරන දේ.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 බුලත් කොලේ විස බීජ නාශනක් තියෙනවා. ඒ නිසා බුලත් කොලේ පොඩි කරලා ගා ගන්න ඉවරයි. ගාය ඉවරයි. ඒ වගේ බුලත් කොලේ තියෙනවා පව් සමා කරන ගතිය. <clears throat> ඊට වැඩි ලොකු පව් සමා කරන ගතියක් තියෙනවා සති. ඒකේ එන්න හැබැයි සති බලයේ මට්ටමට ළඟින් ඉන්න. සාමාන්‍යයෙන් සතිපට්ඨාන බලය ඉන්ද්‍රිය බලය ඒක නෑ. සතිපට්ඨාන බලය කියලා මේ අති බලය කියලා කියන්නේ පමාදේන කම්පතිති සති බලම්. පමා වුණා කම්පා වෙන්නේ නැහැ. ඔලොමලකමක් නිසා නෙවෙයි ආයති සංවරය නිසා. ආයති සංවරය නිසා. එතකොට එයා හැම වැරද්දකදීම පොඩ්ඩක් ඉස්සරහට ගිහිල්ලා වග බලා ගන්නවා ආයේ මේ දේ නොවෙන බව. පිටින් ඉඳලා බලන කෙනාට තේරෙන්නේ නැතුළු සරුවෙන් සඳහන් කරනවා Tamanටවත් තේරෙන්නේ නැතුළු ඒ කිරීමෙන් සුද්ධියක් වෙන බව. ගොඩාක් කල් ගියාට පස්සේ තමයි එකම සුද්ධියයි ලෝකේ තියෙන්නේ පෞ සමාවේ හෙලි කිරීම තමයි. ඒක තමයි අපි ওই ආපත්‍ය දේශනා කරනවා කියලා සංග්‍රහ කරන්නේ.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 ඉතින් ඒ ටික මම එකතු කරනවා මම ඉතින් ඉල්ලා හිටනවා. තාපය විනාඩි 40ක විතර කාලයක් තියෙනවා. එහෙම නැත්නම් භාගයක් විතර දැන් ගත වෙලා තියෙනවා. තා භාගයට කිට්ටු ආසන කාලයක් තියෙනවා. සාකච්ඡාව සඳහා ප්‍රශ්න ප්‍රකාශන මාතෘකා තියෙනවා ඉදිරිපත් කරන්න කියලා ඉල්ලා සිටිනවා.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 එහෙම නැත්නම් මේ විපස්සනා භාවනාවෙන් තමයි. ඒ නිසා අනිකුත් සියලුම භාවනා කරාට විපස්සනා භාවනාවෙන් පන්නරේ තිබ්බේ නැත්තම් බාල්දියක් හදලා ගැල්වනයිස් කරන්න නැතුව තිබ්බා. තකඩෙන් බාල්දියක් හදලා ගැල්වනයිස් කරුවේ නැත්තම් ඉතින් ඒ වෙලාවේ ඉඳලා මල කඩ කනවනේ. බිල්ඩින් වැඩක් කරුවට පස්සේ ඒ වෙලාවේ ඇන්ටිකොරොසි ගාවේ නැත්තම් ඉතින් ඉතින්ලා මල කඩ කනවා. ඇන්ටිකොරොසි පාරෙන් තමයි මේක මේ ගැල්වනයිස් කරන්නේ. ආරසා වෙන්නේ. ඊට පස්සේ ඉතින් ඒ යකඩ වැඩිදී ගැල්වනයිස් ඉතින් මේ ඇන්ටිකොරොසි පාරෙන් ප්‍රයිමරි පාරෙන් තමයි ඇන්ටිකොරොසි පාරෙන් තමයි බාණ්ඩේ රැකෙන්නේ. ඒ ඒ අරසාව තියෙන්නේ මේ tempatti tempatuwak කියලා කියන්නේ ස්ථාවරයක් කියලා කියන්නේ නාගක මූදක දාන දෙයක් නෙවෙයි. නිදන් කරනවා කියන එකනේ. බැංකු වගේ තැනක tempat කරනවා. tempේ අරසාව නෙමෙතන තියෙන ප්‍රශ්නේ. ඒක හොරු ගෙනියන්නේ නැහැ, අයාලේ යන්නේ නැහැ, වතුරට හේදිලා යන්නේ නැහැ කියලා. ආන්නේ බවටපත් වෙන්න නම් විපස්සනාවෙන්ම නැත්නම් අනුශේඛ ලෙසියවත් කිරීම වැඩි වෙනවා. ඒක නිසා මේ ඒ වගේ ප්‍රකාශයක් කිරුවට ඒ යෝගාවචර චින්තාවල ඒකේ මුලැමැදාක හරියට පෙන්වුවේ නැත්තම් පසුබිම පසුබිමට සාපේක්ෂව අපිට මේ අර්ථ ගන්න බෑ.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 අරණ්‍යවට එක අල්ලන්න එපා. කයල්ලා අරණ්‍යත් අතාරපන්. එතකොට ලෝකයයි අරණ්‍යය දෙකම ඇරියා කය ඇල්ලුවා. කය කියන්නේ දුකක්. ඒක මේ හැපකට අල්ලනවා නෙවෙයි. නමුත් අර දෙක අයින් කරන්න මේක වහංගුවට ගන්න. කය අල්ලන කයෙත් තියෙන පට ව්‍යාපෝ තේජෝ වලින් මතුවෙන එක ධාතුවක් විතරක් අල්ලපුවා කයත් අතහැරපන්.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 බෙදාගෙන කන්නේ. ඇදගෙන නාන්නේ. ඒ නිසා එයාට අයිතියක් තියෙන ඕන තරම් ගොඩක් බෙදා ගන්න. ඒක බෙදා කැමති නම් බෙදාගනි. බෙදාගත්ත ප්‍රශ්නේ නෑ බෙදාගන්නේ දුක තමයි. අනිත්‍ය තමයි. ඒ නිසා ඒ රිදෙන්න කියනවා හැම චේතනාවක්ම දුකක් කියලා. ඔබ මොන හරි චේතනා කරලා මොන වැඩක් කරත් දුකක් කරල් තියෙනවා. හිතාමතා කරන සියල්ලම දුක. ඒකට නෑ කියන කවුරු හරි ආරාධනාවක් කරන්නේ නැත්තම් අවශ්‍යතාවයක් නැත්තම් වැඩ කරන්න එපා. ඒ විලයි නැතර කරන්න පුළුවන් ගත්ත තමයි තපස කියන්නේ. අවශ්‍යතාවයක් ඇවිල්ලා කවුරු හරි ඉල්ලුවොත් නොකර ඉන්නත් එපා ඉතින්. ආයින් ආනෝ මම සීයෙන් බුද්ධිද කතා කරන්නේ ඇත්ත දායන මෙන්න කරා. එනිසා හිතාමතා කරන සියල්ලම දුක් කියලා කිව්වට පස්සේ බටේර චින්තනේ හෙල්ලුම් කෑවා. ආතස් ඔපන්නා ඉස්ලාම ඔක්කිවේ ජර්මන් භාෂාවේ ඊට පස්සේ නීචේ ෂෝපනව නම්බුකාර මිනිස්සේ නීචේ කියලා කියන්නේ අමු අමු යක්ෂයෙක්. ඌ ඒකම ගැහුවා වනවලාම ගැහුවා. හිතාමතා කරන සියල්ලම කක්ක කියලා.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 උකට හේතුව වැටියට ආදරේ කියලා. ඌට ගන්න. කකුල මිරි කරගෙන අල්ල ගන්නවා. කකුලෙන් පිටල පැටි අල්ල උඩ අපිට මේ රිල පැටිය දීගෙන ඉන්නවා කියලා. දීගෙන ඉන්නේ ඌට යන්න ඕනලා තියෙන්නේ. අරකෙන් මිරි කරලා අල්ලගෙන කුකුණ උකුණ අරන කටේ දාගන්නවා. ඉතින් බැරි වෙනකොට අර ඕන ඕන මම බ්ලොක් කරපන් කියලා ඉන්නවා.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 බලන්න බෑ කවදාකවත් මිනිස්සෙක් වෙන්න කොච්චර කරුවත් හරියන්නේ නැහැ වැඩි ගතියකින් තිබහ එක වැද්දා. කක්කොට්ටත් දරුවට කියනලු කිලින් ඵලයල්ලා මොනවා කතා කරන හරහනමනේ යන්නේ මුන්ට කොච්චර කිව්වද? මේ මහා කාන්නේ තරහට තමයි. ඉතින් අපිත් තියෙන කක්කොටු බන වැඩි බන. තමන් කරන්නේ වැරද්ද වැරද්ද කළේ වල අනුන්ගෙන් බලාපොරොත්තු වෙන හරියට ඊට ගහලා කෙලින් කරවන් කියලා බෑ. ඒක බැරිකම් පිළිගන්න එකයි උයිමයි දෙන්නම් පිළිගන්න එක තමයි දුක්ඛ සත්‍ය කියන්නේ. මේක බෑ. ඒක පිළිගත්තාම මොකද්ද තියෙන්නේ? මේ දුකයි. අපිට ඕන විදිහට පාලනය කරගන්න බෑ කියන එක. ඒක මහා. මොකද ලයින් එක වැඩ කරන්නේ? අවසන්. අතීත කර්මයන් සාන්නාද රාතන් වහන්සේට ගෙවිලා නිමා වුණාට පස්සේ ආය අනාගත කර්මයකුත් නැත්තම් කොහොමද විපාකයක් දුන්නේ මුගලන් මහරහතන් වහන්සේ එහෙම කීනම් පනේතන් නවන්නත්ති සම්භවං විරත් චිත්ත ආයතකේ බවස්මි එවනේ තනා කරලා තියෙන්නේ කීන වෙච්ච අකුසල ඇති කවුරක්වත් මේ ලෝකේ ඒගොල්ලන් නිවන් දකින්න මේ ඒකේ බාධාවක් නෑ කවුරවත් කීනම් පුරාණක් නෑ බුදුරජාණන්සේට අකුසල කර්ම 12ක් පරිසම් දුන්නා ඒකට සමනල අනුසයත් එක්ක ගෙවුණා ඒ තවත් අනුසය දකින්නවා මිනිස්සු දකින්නවා මේක තියෙනවායි කියලා හැබැයි පරණ account balance එක ඉතුරු ඒකත් අපිට පේනකොට පරිසන්දෙනවයි කියලා.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 ඒ නිසා අපි රහත් වෙච්ච නැති කෙනාට රහත් වෙච්ච එකන දුක් විඳිනා වගේ තමයි පේන්නේ. මේ ලෝකෙින් ජීවත් වෙන්නේ. නමුත් ඒක අර නෙළුම්පතේ තිබ්බ වතුර කඳුල වගේ. වතුර තිබ්බට ගෑවිලා නැහැ. බුදුචානන්සේ බුදුන් ඉස්සර දවසේ අසුචි කන්ද කැවිද්දා. සංකේතයක් වශයෙන් ගෑවුනේ නැහැ.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 ඒක මේ මේ අඬුව තියාගෙන අතපුච්ච ගන්න යන්නේ. එච්චරයි මේ බුද්ධ ශාසනයක් තියෙන කාලේ අත දාන්න යන්න බෑ. මේ අඬුවක් තියෙන. ශික්ෂණයේ තියෙන ශික්ෂණේ හරහා කරන්න පුළුවන්කම තියේදී අපි කියන්නේ පැනලා දෙනවයි කියලා. හොරාට ඉස්සල්ලා කේල් කන වැට පයින්නවයි කියලා. ඒ පණිනේ තණ්හාමාන දිට්ඨි නිසා. ඒක නෑ කියන්න නෙමෙයි තියෙන්නේ. පයින්නකොට මේ පැන්නේ තණ්හාව නිසා, මේ මාන්න නිසා, මේ දිට්ඨි නිසා කියලා දන්නවනේ නැත්නම් අනිත් පාටිකත් අපිට පෙන්නලා දෙනවනම් එහෙනම් ආයති සංගුණ. එන්නේ එන්නේ ආයෙත් සංගර අපි කැමති නෑ රහතන් වහන්සේලා අතින් මේ මේ පරණ කර්ම එනවා කියන එක පිළිගන්න කැමති නෑ සදාචාරවාදයට හිතන්න බෑ කියන්නේ භාවනා කරන්න ගියත් මැස්සෙක් ඉන්න බෑ කියන්නේ මේ භාවනා කරන පටන් ගන්නකොටම හිතනවා රහතන් වහන්සේට දෙවි මට සලකන්න ඕනේ ඒ සලකන්න හදන කියන්නේ මට කිසිම අකුසලයක් එන්න බෑ ඔක්කොම වල පාවඩේ ලන්න ඕනේ ඔක්කොම ඈත තියලා දුරතෝ නමස්සාමි කරන්න ඕනේ පිස්සු මිනිස්සු දන්න භාවනා කරන්න පිස්සු කියලා භාවනා කරන්න කියන්නේ මිනිස්සු තරකන්නේ නැහැ. ඒක තමන් දැනගන්න ඕනේ ඇඟිලා වැඩේ කරගන්න. සතිය අටපොලක සඳහන් වෙනවා සත්‍විස් බෝධිපාක්ෂික ධර්ම වල. අතිපට්ඨාන සතිය, ඉන්ද්‍රිය සතිය, බල සතිය, බොජ්ජංග සතිය, සම්මා සතිය. ඒ නිසා සතියෙම විපරිණාමයකටපත් වෙනවා. අපි අල්ලගෙන තියෙන සතිය කියලා එකක්. නිත්‍ය සුඛ සුභ ආත්ම වශයෙන් ඒ සතිය තමයි අපිට දුක දෙන්නේ.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 අකතඤ්ඤෝ අසද්දෝ වෙනවා. ඒ කියන්නේ টොප්ම টොප් ගියර් එකේ බ්‍රේක් ඇහිලි මොකක්වත් නැහැ. දාන්නෙත් නැහැ අපි සාමාන්‍ය ගමේ පාර යනකොට. ඒක දාන්නේ හයිවේ එක විතරයි. මොකද ඒ ගැවුවට පස්සේ টොප් টොප් ෆෝත් එකට දාලා තමයි එන්ජින් එකට ගන්න පුළුවන් බල. ඊට පස්සේ තර්ඩ් එකටත් යන්න ඕන බ්‍රේක් ගන්න. টොප් එකේ බ්‍රේක් ගැහුවට අල්ලන්නේ ක්ලච් එක මිස් කරනවා. ඊපස්සේ සෙකන්ඩ් එකේ බ්‍රේක් ගන්නවා, ෆස්ට් එකේ බ්‍රේක් ගන්නවා, ගඩොල් බ්‍රේක් ගන්නවා. ඉතින් ඒ නිසා අපි බ්‍රේක් වලින් වැඩ ගන්න ඉස්සෙල්ලා එන්ජින් එකේ ගියර් ස්මූත් ෂිෆ්ටිං තියෙනවනේ. ඔය භාවනාවේදී සම්මා සතියට යනකොට টොප් ගියර් එකේ යන්නේ. එක්ස්ප්ලනේෂන් දෙදී ඉන්න වෙලාවක් නැහැ. ගත්ත දැන් යනවා විතරයි. ආයේ මේ වටපිට බල බල උත්තර බඳ බඳ ඉන්න වෙලාවක් නැහැ. ඒවා කරනවා සත්‍යපත්තහන වෙලාවේ. ඉන්ද්‍රිය ධර්ම වල. බල ධර්ම වලට එනකොට ගැම්ම ගන්න. එතකොට මේ ලෝකෙට ආන්සර් කරන්න ඉන්න ගම් වෙච්ච වැරද්ද වුණත් හෙලි කරනවා කිසි ලැජ්ජාවක් නැහැ. ඒ ලෝකයට වෙන්නේ මට මම යුනිවර්සිටි එකේ ඉඳලා මයිලා මයි කාමරේ හිටිය එක අමුතුම જાතියක්. කියන්නේ අපිට කාමර තුන තුන දෙන්න තුන් දෙනෙක් ඉන්න ඕනේ. කාමරේ. ඉතින් මම සබ්බෝන් කියලා මම නිලයක් හම්බෙච්ච නිසා මං හිතුව කාමරේ දෙන්න හිටියා. අනිත් ඌ ආවේ අන්තිම ත්‍රාඩයක්. ඌ කිව්ව තුන්වෙනි එකේ ගත්තොත් එහෙම කාමරේට ඉතින් මට තර්ජනය කරනවා. ඌ හරිම গুপ্ত චරිතයක්. ඌ කැමති මාත් හොඳ එකෙක් නෙවෙයි මිනිහට. ඒ গুপ্ত චරිතේ මම අහවල් දෙය කරනවා කියලා කිව්වා. ඉතින් ඌ අරගෙන මට මං ඉතින් මං වැරදි කරනවා. වැරද්දක් නැහැ. මම හැබැයි කියනවා. ඊට පස්සේ તું අර්ධ රහත් වෙන්න හම්බුනේ කියලා මට බයින්නේ එහෙමයි. તું අර්ධ රහත් වැරදි කරනවා කියනවා. ඔබත් එක්ක බැලවමක් කරන්න. ඔබත් උඹ කොයි වෙලාවෙ වැඩි කියයිද දන්නේ නැහැ. ඌ අම්මා මුත්තා කිව්ව කදාකත් කරපු වැරද්දක් කියන්නේ. පේන්නේ සාන්ත දාන්ත විදිහට ඔක්කොම හරි ලස්සනට ඉරි ගහලා නූල් ගහලා ලස්සනට වැඩ. අර ගැව්වොත් ගන්තියක් තමයි කාටහරි. කිව්වොත් බොරුව.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 40කට වැඩියා. ඒ කාලේ ඉඳලම ඌ මට බයිනවා. උඹ මේ පව් හෙලි කරනවා කියන කොට හිතා ගන්න බෑ. ඒක ඒ කියන්නේ ප්‍රකල්යකට නොතිබිය යුතු දෙයි. ඒ නිසා අපේ හිතේ වුණා මේ කියන්න හොඳ නැහැ. ඒකට මේ නම නම දාලා තියෙන යථාර්ථවාදී පඩ සංගමය කියලා අපි තිබුණා. කරන හරියක් ඒවමයි කරන්නේ. ඉතින් මම පව්වේලි කරන නිසා මාව ගන්නෑ සාකච්ඡාවට. ඒ අන්තිම මම නටන කකුල ගෙජ්ජි කපන්න පුළුවන්. මට ඕනේ සැලසුමක් ඕනේ හොරකමක් අඳින්න සැලසුම් කරත හැකි ආයෙ මොකුත් නෑ. මං ඉන්න තාලෙන් කවුරුත් හිතන්නේවත් නෑ මං කරයි කියලා. ඒ කුසලතාවයේ තියෙනවා. හැබැයි අර හෙලි කරන ගතිය නිසා මාව නිකන් මම ෆුඩ් බෝඩ් එකේ තියන්න යන මිසක මට සීට් එකක් දෙන්නේ නැහැ කියලා. හැබැයි මම නැතුව කරන්න බෑ මොකද මට හැරෙනකොට තේරෙනවා මම අනිත් එක සබ් බෝඩ් උන් එක්කමයි ඉන්නේ. ඒ නිසා මේ ওই නම තමයි දාගන්නේ. යථාර්ථවාදී පඩගංග. හත් දෙනෙක් හිටියා. ඒ චාලියත් අපිත් එක්ක හිටියේ ඌ තමයි කිව්වේ උතෝ අර්ධරහ. ඉගෙන වැරදි කෙරුවට කියනවා. ඒක කරන්න එපා. අපිත් එක්ක ඉන්නවනේ වැරදි කරපන් කියන්න එපා. මේ මේ එතකොට වැඩක් නැහැ නේද? එතකොට ගියේ හොරේ හොරේ එළි වෙනවනේ. ඉතින් ඒ වගේ ওই රහත් වෙච්ච ඊට පස්සේ මේ ළඟදී කමන බොහෝම සාන්ත දාන්ත එක. ඌ කියනවා මචං භාවනාව හරියන්නේම කඩප්පුලියනවා කියලා මට තේරෙනවා. අපේ සීනේ වැච් එකේ හිටියා මම වැඩි අඳුරන්නේ නැහැ දැන් මම හොඳම යාළුවා. ඒත් ඒ වගේ. හිතට මට රැක් කරපුවා. දැන් භාවනා කරනවා කිව්වහම টොප්ම টොප් ක්ලාස් එකේ මිනිස්ටර්ස්ලාගේ සෙක්‍රටරිස්ලාත් අල්ලගෙන ඔක්කොම භාවනා කරනවා. ඉතින් ඒකට මම කිව්වට පස්සේ මගේ බැචා කියනවා මචං භාවනාව හරියන්නේම කඩප්පුලියන්න විතරයි කියලා මට තේරෙනවා. ඒ කියන්නේ මේ කෙලස් ගහන ගැහිල්ල දැක ගන්න ඕනේ ඊට පස්සේ කෙලස් අල්ලන්න ඕනේ හුරුතලින් බෑ. කෙලස් අපිට ගහන්නේ යම් කතාකාරයකටද ඒ ඒ විදිහට පහර දෙන්න ඕනේ. ඒ සාමූහිකව දෙන්න පුළුවන්. මේ බුද්ධජනනාංශික ඔය ඔක්කොම අසුමා ශ්‍රාවකයෝ කෙලස් වලට සුරන් දාලා සුරල් දාලා ගහපු කට්ටිය. ටිකක් කෙලෙසෙන් තද කළා නැත කරුවයි නෙවෙයි. ඉතින් ඒක නිසා තමයි බුද්ධජනනාංශික කිව්වේ විශේෂ දක්ෂතා තියෙනවා කියලා. ඒක සාමාන්‍ය ලෝකෙන් පැත්තේ බලනකොට මේ මේ සදාචාරය එහෙම නැත්නම් ඒ වගේ දේවල් කෙලෙස් එක්ක හරියට කරන්න බෑ. ලොකු පඬිස්වාංශ කියනවා කෙලෙසියක් දැක්කම පස්සේ අනුකම්පා කරන්න ඒවා. ඒවත් එක්ක මේ අනුකම්පා විරෝධ අපිට පහර කරනවා නම් ඒ දැක්ක වෙලාවේ නියපොත්තම ගන්න දාපන්. ආයේ මේ කිරි කිරි පොවන්න බෑ නයිපට උන්ට. අනිත් වැඩේ කමන්නේ. කෙලෙස් දැක්කට පස්සේ ඉතින් අපි වෙලා තියෙන කෙලෙස් දැක දැක ඒකට කිරි පොවන්න. ඒකටම මේ පොහොර දාන. ඉතින් එතකොට කෙලෙස් උලිහිලි පානවා අපිට. ඒක මේක දැක දැකත් කරනවා. එතකොට මේ මේ කෙලස් බලය වැඩි වෙනවා.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 බෙහෙත් පන්තියෙන් බොන්න ඕනේ. භාගයට බෙහෙත් බීලා නැත කරපු ගමන් ඉතුරු වෙන බැක්ටීරියා ටික භයානකම ටික. ඒක එකයි ඉතුරු වෙන්නේ. ඌ ගහනවා සමූහයටම ගහන නිසා බෙහෙත් ලෙඩේ සනීප වුණාට බෙහෙත් ඉවරනකම් බොන්න කියලා කියනවා. අපි කරන්නේ භාගයට ලෙඩ ලෙඩ රෝග ලක්ෂණ නැතර ඉතිගම බෙහෙත් නැත කරනවා. එතකොට ඉතුරු වෙන විරුලන් බැක්ටීරියා එක විස බීජේ ඒ නිසා මේ ෆාමසිටිකල් ඉන්ඩස්ට්‍රි එක ඒකට කැමතියි. බෙහෙත් කම්පැනි ඒකට කැමතියි. බෙහෙත් විකිලා ඉවරනේ විසි කරාගෙන. ඌ දන්නවා ඊට පස්සේ මූ ආයෙ ලෙඩ වෙනවා කියලා ආයෙ බෙහෙත් බනවනේ. දොස්තරලා කියනවා අපට මේ බෙහෙත් තනිපුණාට බෙහෙත් නොබී ඉන්න බෑ ඇන්ටිබයොටික් සීරීස් එකම ගන්න. මගදී අරගත්තොත් ඉතුරු වෙන බැක්ටීරියා හරි භයානකයි. දෙන්න ඕනේ සමූල ඝාතනය වෙන්න ඕනේ දෙන්න. ඒව නැත්තම් නොගෙන්න එකක්. දෙකම එකයි. ඉතින් මේ කෙලෙස් වලට කියලා තියෙන්නේ පරිඋත් ทาน කෙලෙස් සතුනා කියලා කරන්න එපා. අනුසය බලන්න බලලා ඇද ඇද ගහන්න ඕනේ. නැත්තම් යුව නැගිටලා එනවා. ඒ ලයින් එකේ දෝෂයක් තියෙන මට පේනවා. හිතන්තර වෙනවා සංස. නෑ අපේ තියෙන ලයින් එක කට් වෙලා එතකොට ඒගොල්ලන්ට එන්ටර් වෙන්නත් බෑනේ. ඕෆ් කරලා තිබ්බොත් ඒගොල්ලන්ට පුළුවන් ගන්නේ. දැන් ඇයි ආයෙත් එක වෙලාවක් නැහැ. ඇයි එමනම් අපි සාකච්ඡා නිමාව සටහන් කරමු. විශේෂයෙන් මත කතා කරලා කරු දෙයක් නැත්නම් අපි නිමාව සටහන් කිරීම සඳහා ඊතාවතා જાති ගාථා සජ්ජහනාට පෙළඹෙමු. ඊතාවතා චගම්මේහි සම්පතං පුඤ්ඤ